පුද්ගලිකංශයේ සේවකයන්ගේ විශ්‍රාමයට පිළිබඳව පැහැදිලි තීරණයක් අරගෙන තියෙනවා විශ්‍රාමයට ක්‍රමයක් ඒගොල්ලන්ට හදන්න. ඒ වගේම 130 EPF එකේ මුදලින් අවුරුදු 10ක් වැඩ කරලා තියෙන අයගේ ඒ අයට ලබා ගන්න අවස්ථාව දෙන්න. ඒ 130ක් දෙනවා කියලා කියන්නේ ඒ අයව ආයෝජනයකට පෙළ ගැස්වීම. තමුන්ගේ ගෙයක් හදාගන්න. එහෙම නැත්නම් ලෙඩකදී ලේස්තුවක් අරගෙන යන්නේ නැතුව ඒ මුදල් යොදවලා එයාගේ ලෙඩේට අවශ්‍ය වෙන බේතික කරගන්න. ඒ අවශ්‍ය 130 මුදහරින්න. දැන් පාර්ලිමේන්තුව ආණ්ඩුවේදී මේ 50ක් ගෙනලා රෙගුලාසි ගෙනල්ලා අපි ඔක්කොම දැන් මේ ආණ්ඩුවෙන් ඒක නීතිගත කරලා තියෙන්නේ. දැන් තමයි ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කතා කරන්නේ. අවුරුදු 10ක් කරන්න බැරි වෙච්ච දේවල් දැන් ජනතාවට කියනවා අපි කරනවා කියලා.